අවසරයි ස්වාමීන් වහන්ස මම කියන්නද මගේ කමතහන් වාර්තාව එහෙමයි කියන්න ඕන මම ස්වාමීන් වහන්ස ගිය මාසෙක විතර කාලය තුල භාවනා කරනකොට දවසින් දවස ඒ විස්තරය ලිව්වා පස්සේ මම දැන් මේ විස්තරය මේක ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න ඕන නිසා ඒක සාරාංශයක් විදිහට විශේෂ විශේෂ අවස්ථාවල් විතරක් සඳහන් කරලා ලිව්වේ ස්වාමීන් වහන්සේ. මම ඒක දැන් ඉදිරිපත් කරන්නම්. සුපුරුදු පරිදි බුදුන් වැඳ මෛත්‍රී භාවනාව කිරීමෙන් අනතුරුව නිහඬව කය දෙස බලා සිටියා. හුස්ම රැල්ල කය තුල දැනෙන්න ගත්තා. වරින් වර සිතුවිලි යවුත් සිත පිටතට ගොස් නැවත කය තුලට පැමිණියා. වෙනදාට වඩා වේගයෙන් සිතුවිලි එහා මෙහා යන බව දැනුණු නිසා මම සිතාමතාම ඒ සිතවිලි වල වේගය අඩු කරගත්තා. ඉන්පසු සිත සංසුන් වී ගැඹුරකට යනවා වගේ දැනුණා. තවත් දිනක සිත සංසුන් වී බලා සිටින විට අත ඇතුලෙන් වේගයෙන් විදුලියක් යනවා වගේ සර්පිලාකාරව නිකන් සර්පෙක් යනවා වගේ දැනිලා ගැස්සුණා. ටික වේලාවක් බලා සිට යලිත් භාවනාවට යොමු වී කයේ තනින් තනට අනිනවා වගේ දැනුණා ලොකු වේදනාවක්. මේ සිදුවීම දේශ බලමින් දිගටම භාවනාවේ යෙදුණා. ඒක බලමින් ඒ වේදනාව දිහා බලමින් භාවනාවේ යෙදුණා. භාවනාවේ යෙදුණ කියන්නේ සම්මනංශ ඒ වේදනාව දිහා බලාගෙන වුණා. එතකොට ඒක සෑහෙන වෙලාවක් යනකොට ඒ වේදනාව නැති වෙලා ගියා. ආ ඒක බල බල ආනාපාන බැලුව නෙවෙයි. නෑ නෑ ස්වාමීන් වහන්සේ වේදනාව දිහා බලාගෙන සිටියා. හරියම්. හරි කියන්න. තවත් දිනක භාවනාවට යොමු වී හුස්ම රැල්ල දෙස බලා සිටින විට සිත සංසුන් වී ක්‍රමයෙන් හිස දෙසට සිත යොමු වුණා. ටික වේලාවකින් හිසේ තද ගතියක් දැනි අපහසුතාවයකට පත් වුණා. එවිට මම සිතාමතාම සිත කයේ උවස් කුහරය දෙසට යොමු කළා. ටික වේලාවකින් හිසේ බරගතිය නැති වී කය සැහැල්ලු වුණා. හිස් බවක් දැනුණා. සාමාන්‍යයෙන් සිත හිස කොටසට යොමු වූ බොහෝ අවස්ථාවල මේ අපහසුතාවය දැනෙන නිසා නිතරම හිසෙන් පහළ කොටස දෙස බලා සිටීමට ඉන්පසු මම පුරුදු වුණා. මම හිතනවා අර කාලයකට කලින් ඉඳලා ඔයගොල්ලෝ පුරුදු කරලා අර තිබුණානේ අම්ම එකක් මේ මේ මේ අර බරගතිය සහ අර හිර කරන වගේ එකක් මට මතකයි අම්මා ඒ කාලේ කිව්වා. සමහර විට තාමත් අම්ම ඒ ඒ මතකයත් එක්ක අපිව ඒ කියන වටපිටාවට කිට්ටු වෙනකොට අර පරණ සංඥා ටික එනවා වෙන්න පුළුවන්. මටත් ඔක ඒ කාලේ වුණා මේ අර කාලයක් කර ආනපාන කරන්න ගිහිල්ලා මම ওই පාලනය කරන එකක් කරා. ඒ කියන්නේ එක දවසක දිග හුස්ම විතරයි තව දවසක කොට හුස්ම විතරයි. මහා පිස්සුවක් ඒක. ඉතින් වැරදි 100%ම කියන්න ඕන. ඉතින් පස්සේ කාලෙකදී මොකද වුනේ? භාවනා කරන්න වාඩි වුණාම මට හුස්ම නැති වුණා. ඔක්කොම ලොක්. හුස්ම ගන්නෙත් නෑ, සිටිවිලිත් නෑ, තේරෙන්නෙත් නෑ, මොනවද කරන්න කියලා දන්නෙත් නෑ. ඒක අයින් කරගන්න හරිම අමාරුයි. ඉතින් ඒකට පස්සේ තමයි ওই සතිය අහුනේ. ඉතින් අර අර දේ වෙන්නේ අම්ම කියපු ඒක ඒ කියපු ඒ විදිය හොඳයි එක්ක. ශරීරේ වෙන කොටස් වලට අවධානය යොමු කරන එක සාර්ථකයි. හොඳම. එහෙමයි සම්මන්ස මට නාසිකාග්‍රයට සාමාන්‍යයෙන් හිත යොමු කළොත් ඔය හිසේ ওই ප්‍රශ්නේ එනවාමයි. ඒ නිසා මම සාමාන්‍යයෙන් අර කය දිහා බලාගෙන ඉන්නවා හිස දිහා බලන්නේ නැතුව එතනින් පහළට බලාගෙන ඉන්නවා ඒ විදිහට තමයි දැන් පුරුදු වෙලා තියෙන්නේ. ඊට පස්සේ තවත් දිනක කය දෙස බලා සිටින විට සිතුවිලි පිටතට යන සැටිත් නැවත කය තුලට පැමිණෙන සැටිත් දැක්කා. ටික වේලාවකින් කය තුල ආශ්වාසය හා ප්‍රාශ්වාසය දැනි ක්‍රමයෙන් එය නොදැනී ගියා. උරහිස් දෙකත් ඒ දෙක සම්බන්ධ වන පිට ප්‍රදේශයේ අස්තියත් බෙල්ල පිටුපසත් අත් දෙකෙන් වැලමිට උඩ කොටසත් වේදනාවක් දැනුණා. ඒ දෙස බලා සිටින විට ක්‍රම ක්‍රමයෙන් වේදනාව වැඩි වී ගිනි ගන්නවා වගේ දැනුණා. එහෙත් මම භාවනාවෙන් අයින් නොවි වේදනාව විඳගෙනම ඒ දෙස බලා සිටියා. විනාඩි දෙකක පමණ කාලයකට පසු වේදනාව ක්‍රමයෙන් තුනී වී නැති වී ගියා. වේදනාවේ ඇතිවීමත් පැවතීමත් නැතිවීමත් හොඳින් අත්දකින්න ලැබුණා. සමහර දිනවලදී උරස් කුහරයේ විශාල වෙන පිම්බෙන ගතියක් දැනෙනවා. ඉන්පසු ඒ තුල ඇති අවයව කැළතෙන කැළඹෙන බවක් දැනෙනවා. ඒ දෙස බලා සිටලා ක්‍රමයෙන් ඒක නැතුව ගිහිල්ලා සිත සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. සමහර දිනවල හදවතේ ස්පන්දනය වන ආකාරය දැනෙනවා. ඉතින් සඳහන් කළ සෑම අවස්ථාවක්ම කය දෙස සිතින් කය දෙස බලා සිටින විට අත්දකින්න සිදුවීමක්. ඒ අවස්ථාවටපත් වීම සමහර දිනවල කිටි වේලාවකිනුත් සමහර දිනවල දිගු වේලාවකිනුත් සිදු වෙනවා. මේ අවස්ථාවල සමහර වේලාවට කය හොඳින් දැනෙනවා. පසුගිය දිනවල ස්වාමීන් වහන්සේ නිතරම අවට පන්සල්වල කවි බණ පිරිත් දේශනා ඒ වගේම මේ දවස්වල අර තරුණ අය ගෙවල් වලින් යන නිසා ළමයි අවට ගෙවල් වල ඇහෙන සින්දු වගේ ශබ්ද නිසා ලොකු ගෝසාකාරී බවක් පැවතුණා. සමහර දිනවලදී ඒ හඬට සාදර වෙන්නට බැරි වූ නිසා භාවනාව කරගෙන යන්න බැරි වූ අවස්ථාද ඇති වුණා. මේ ආකාරයට ඒ විස්තරේ ස්වාමීන් වහන්සේ ඒ අතර හැකි සෑම විටම ගෙවල් අතු ගාන විට මල් කඩන විට දත් මදින විට තේ සාදන විට තේ පානය කරන විට ඒ වගේ පොඩි පොඩි දේවල්දී සිහිය පවත්වා ගනිමින් ඒ ක්‍රියාවල යෙදුණා. එතරයි ස්වාමීන් වහන්සේ මගේ කමටහන් විස්තරය. එහෙම අර පහුගිය දේවල් එක සලකලා බලනකොට එක්තරා විදිහකට නිකන් අර උච්චාවචනයක් පේනවා. ඒ කොහොම වුණත් භාවනාව යමේ ඕකේ එක්තරා විදිහක රටාවක් තියෙනවා. අපි මොනවා වුණත් සාදර වෙන්න ඕන බුදුහාමුදුරුවෝ කියන දෙයට. මොකද ස්වාක්ඛාතෝ භගවතෝ ධම්මෝ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයි ස්වාක්ඛාත වෙන්නේ. ඒකේ තේරුම උන්වහන්සේ දේශනා කරලා තියෙන හැටියට කියොත් විතරයි මේකෙන් අපිට ප්‍රයෝජන හම්බ වෙන්නේ. ඒකිනුත් කියන්නේ මොකක්ද? ඒ දේශනාවේ අපිට සඳහන් කරලා තියෙනවා නම් යා යුතු රටාවක් හෝ මාර්ගයක් ක්‍රමයක් තියෙනවා කියලා ආන්ගේ රටාවට අපි යන්න ඕන වෙනවා. ඉතින් භාවනාවේ කොහොම නමුත් එහෙට මෙහෙට උජ්ජල් වෙලා එහෙට මෙහෙට හැරෙන්න පැතිලා ඔය හැපිලා කරලා තමයි මේ දේ තුල තියෙන රිද්මය අපි හඳුනා ගන්න පටන් ගන්න. ඒක වෙන කෙනෙක් කියන එක 100%ක්ම සාර්ථක නොවෙන්නත් පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා අංගුත්තර නිකායේ 3 හෝ 4 මට මතක නැහැ. ඉතින් ඒක හන්දා පුළුවන් තරම් මේක ප්‍රැක්ටිස් එකටම දාන එක හොඳයි, වුණුවටම දාන එක හොඳයි. නැවත නැවත නැවත නැවත භාවනාව වඩන්න. ශබ්දය එනකොට ඒ ශබ්දය වෙන මොකක් හරි විදිහක් සකස් වෙයි. බාගදා භාවනාව පරයන්කේදී අමාරු වුණාට බාගදා බලන්න සක්මුණට ටිකක් මනාපයක් වෙන්නත් පුළුවන්. අන්න වගේ අපිට ඉරියව්ව වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ මොකක් හරි සතිය පවත්වා ගන්න එකකට අරගන්න පුළුවන් බලන්න. එහෙම නැතිනම් ඒ වෙලාවේදී මල් හදන එකකට හරි යන්න පුළුවන්. අපි ඉන්නේ භාවනාවේ තමයි. නමුත් කරන වැඩක් හැටියට වෙනස් වෙන්න පුළුවන්. ඒනට සිහිය දිනු කරන පැත්තට ගත්තොත් එහෙම අපි එකක ඉන්න විදියක් තේරෙන්නත් ගන්න පුළුවන්. කොහොම නමුත් සමස්තයක් හැටියට කමඨාන් වාතාව ගැන සන්තෝෂ වෙනවා. මේ තව ටිකක් අපි මේක පුරුදු කරගෙන යන්න බලමු. ඒත් එක්ක ආමා අර අර අර මම අහවෝ ඇහුවා වගේ අර හර උස උස ප්‍රශ්න ඇහුවා වගේ තියෙන ඒ කාරණා තව ටිකක් විස්තර කරන්න බලනවා. විස්තර හැටියට හිතන්න බලන්න. මම වේදනාව දැක්කා, භාවනාව ආපහු කළා කියන එක මම සතුටුයි. වේදනාව දැක්කයින් පස්සේ ඒ වේදනාවෙන් නිදහස් වෙන්න වේදනාව දිහාම බලාගෙන ඉන්න මම හිත හදා. ආන් ඒ වගේ එකක් කෙනෙක් මම හිතනවා ගොඩක්ම ප්‍රායෝගික සහ බොහොම ප්‍රයෝජනවත් වෙවි කියලා. ඉතින් අවසරයි ස්වාමීන් වහන්ස අවසරයි සමා වෙන්න මම ඒ දිගටම අර වෙනදා වගේ විස්තර ලිව්වේ නැත්තේ ස්වාමීන් වහන්ස මේ අර දිග විස්තරයක් තියෙන නිසා ඒක නිසා ලිව්වේ වෙන්න පුළුවන් ඔව් ඒක ඒක වෙන අනිනම කියන්නේ භවනාව තුළදී ඒ කියන ලක්ෂණ ටික තමයි වැදගත් වෙන්නේ අපිට භාගදා හිතන්න පුළුවන් වේදනාව දැක්කයින් පස්සේ වේදනාවට සාදර වෙලා මම ආපහු භාවනාවට ගිය විදිය තමයි හොඳ කියලා හැබැයි ඕකේ ඇස්සේ තියෙන කාරණේ වැදගත්ම කොටස තියෙන්නේ ඒකට ඇත්තටම දක්වපු ක්‍රමය හැටියට මම මොකක්ද කළේ මම ඇත්තටම දැන් දැනට මේ දේ නිදහස් වෙන මොකක්ද දාන්නේ ආන් ඒ වගේ කියන කාරණා. ඉතින් ඒවා නැවත නැවත මෙනෙහි කරන එක සහ ඒවා වැඩිදුර විස්තර සහිත කරන එක හොඳයි. එහෙම නැති වුණොත් එහෙම අපිව අර එක එක රටාවක වගේ විතරක් රැඳෙන්න බලවි කියන ඒ අදහස් මම ඉදිරිපත් කරනවා. ඒත් එක්කම කටයුතු හිමීටම කරගෙන යන්න තවදුරටත් භවනා කටයුතු කරගෙන යන්න. දුමයි තවසන්නේ. නෑ මයිසාන තෙරුවන් සරණයි බොහොම පිං. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ආම තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමින් වහන්සේ මගේ කමටහන් විස්තරයේ උදේ අවදි වීම, වතුර බීම, පිරිසිදු වීම, තේ පිළියෙල කිරීම, පන්සිල්ගෙන ගිලම්පස පූජා කිරීම, ඒ ગાත ඒ tikai ඒ වෙලාවට වන්දනා කරන්නේ ඒ ටික සතියෙම කළා. තේ බීම, වාජන පිරිසිදු කිරීම සතියෙන් පවත්වලා ඊට පස්සේ පන්සිල් ගත්තේ නැහැ උදේම ගත්ත නිසා තුනුරුවන් සරණ ගිහිල්ලා විනාඩි 15ක් පමණ සක්මන් භාවනාව කළා. එවිට යටිපතුලට දැනෙන තද ගතිය පළමුව යටිපතුල හරියටද විලුඹ විලුඹ හරියට දැනිලා ඒක නැතිවිලා පතුලේ ලොකු ඇඟිල්ල පැත්තෙන් දැනිලා ක්‍රමානුකූලව ඇඟිලිවල පොඩි ඇඟිල්ල පැත්තට ක්‍රමානුකූලව දැනී නොදැනී යනවා ඒක මේ මෙසේ දකිමින් සක්මණෙන් පස්සේ සතියෙන්ම පර්යංකයට වාඩි වුණා. එතකොට ආස්වාස ප්‍රස්වාසයේ යන්තම් දැනුණා. ඒකට සතිය පැවැත්වීමේදී ඒ නොදැනීම මුහුණ ප්‍රදේශයේ සැහැල්ලුවක් සමග ධර්මක ආලෝකමත් ගතියකුත් දැක්කා. මෙතේ සිටීමේදී සැහැල්ලු ගතිය ශරීරයේ පහතට දැනුණා. ශරීරයේ ප්‍රදේශයේ ටිකෙන් ටික සැහැල්ලුව වැඩි වුණා. ඒ ප්‍රදේශයේ ආලෝකමත් ගතියකුත් තිබුණා. ටික වේලාවකදී ඒ සැහැල්ලු ගතිය ටික ටික අඩු වෙලා සාමාන්‍ය සැහැල්ලු වෙනුත් හිටියා. මෙලෙස වරින් වර සැහැල්ලුව අඩු වැඩි වීම අත්දැක්කා ස්වාමීන් වහන්සේ. තව ඒ ඒ සැහැල්ලුව නිකන් රැලි නැගෙන යමක් වෙනවා නවතිනවා වෙනවා නවතිනවා වගේ නිකන් රැලි නැගෙන ආකාරයක් වගේ දැක්කා ස්වාමීන් වහන්සේ ඒක නිකන් සැහැල්ලු ඇතිවීම නැතිවීම වගේ ඔය විදිහට එහෙම දකිනකොට ඔය විදිහට ඒ දේවල් ටික පේනකොට අම්මාට මතකද මූලික කමටහන මොකක්ද කියලා එහෙම එච්චර මෙනෙහි කිරීමක් නම් කළේ නැහැ ඉතින් ස්වාමීන් වහන්සේ ඒ අතරේ යන්තමට මේ ආස්වාද ප්‍රසවාසයකුත් සිදු වෙන බව දන්නවා ස්වාමීන් වහන්සේ හ්ම්. එතකොට ඒ කියන ආස්වාස පාස්වාසයටත් නිරුපද්‍රිතවම ආවද එහෙම නැතිනම් ඒක ඔහේ අර බෑග්ග්‍රවුන්ඩ් එකේ වගේ නිකන් පසුබිමේ තියෙනකම්ම මේ කියන දේවල් එක්ක රැඳුණා. ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ බෑග්ග්‍රවුන්ඩ් එකේ වගේ ආස්වාද ප්‍රසවාසයක් තියෙනවා. එහෙමයි ඊට පස්සේ මේ මෙහෙම අඩු මේ මේ මෙලෙස ශරීරයේ තනින් තන සැහැල්ලු ගතියේ අඩු වැඩිකම් අත්දැක්ක ස්වාමීන් වහන්සේ එක වෙලාවකට සැහැල්ලු ඇති වෙනවා එක වෙලාවකට සැහැල් සාමාන්‍යයෙන් සැහැල්ලු අඩුයි ආයේ එහෙම වෙනවා කියලා ඊට පස්සේ මේ ඒ තව ඇවිදීමේ ව්‍යායාමය කරනකොට ස්වාමීන් වහන්සේ පතුලට සතිය පවත්වමින් ඇවිද්දා එතකොට විනාඩි 20 ටික වේලාවක් එහෙම ඇවිද්දා ඊට පස්සේ විනාඩි 25කදී පමණ මටම මතක් වුණා මම සතියෙන් නැහැ කියලා. එතකොට ඒක ඉතින් කොයි වෙලාවෙ නැති වුණාද කියලා නොදැනුණා ස්වාමීන් වහන්සේ. ඒ විදිහට තමයි මගේ භාවනා කමතහන් විස්තරේ ස්වාමීන් වහන්සේ. සමස්තයක් හැටියට සාමාන්‍ය කාරණා ටික තියෙනවා. එතකොට ප්‍රීතිය ඇතිවීම සහ නැතිවීම කියන වැඩිවීම සහ අඩුවීම කියන කාංගයේ දේවල් ගැන තම කියලා තියෙනවා. මොකද කියන්නේ ශරීරයේ සමහර සමහර බැටි තිබුණද ඔය කියන ප්‍රීතිය අල්ලගන්න ලේසි වෙන ප්‍රීතිය ග්‍රහණය කරගන්න ලේසි වෙන වගේම තව සමහර මොනවාරි පැටි තිබ්බ වද්ද ප්‍රීතිය ග්‍රහණය කරගන්න අල්ලගන්න අමාරු. ඔය එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් අපි කිව්වොත් ස්වාමීන් වහන්සේ මුහුණ ප්‍රදේශයේ හොඳට සිහි සතිය තියෙනකොට අනිත් හරියේ මගේ සතිය යන්නේ නැහැ වගේ. ඒ හරිය නිකන් නෑ වගේ. ඊට පස්සේ දැන් ආයි ඊට පල්ලෙහා ප්‍රදේශේ, පපුව ප්‍රදේශේ සැහැල්ලුව තියෙනකොට මට මූණ ප්‍රදේශයේ සැහැල්ලුවක් දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එහෙම. හරි. එතකොට පළවෙනියම ඔය කියන ප්‍රීතියට යන්න ප්‍රභවයක් වගේ අල්ලගන්න මොකක් හරි පුළුවන් වුණාදම ඒ කියන්නේ ඊළඟ වතාවෙදිත් භාවිතා කරන්න පුළුවන් වෙන තරමේ අපි කිව්ව කමටහනක් කියලා. එහෙම කිව්ව එකක් මොකක් හරි සෙට් වුණාද? මොකක් හරි එහෙම නිමිත්තක් වගේ අහු වුණාද? නෑ එහෙම නන්නේ. හරි. ස්වාමීන් වහන්සේ මට මෙහෙම දැනෙනවා ස්වාමීන් වහන්සේ මට මේ ඒක මේ සක්මන් කරලා භාවනා කිරීම තමයි හොඳ කියන්නේ එහෙම කියන එක නම් දැනුණා. ඒක තමයි ස්වාමීන් වහන්සේ මම ඇත්තටම සමහර දාට භාවනා කරන්න බැරි වෙන නිසා මම මුලින්ම පැය භාගයක් උදෙන් අවදිවිලා පැය භාගයක් ප්‍රාණයන්ක භාවනාව කිරීම විතරක් පටන් ගත්තා. එතකොට මට අර ඒකට වැඩිය මමට සුදුසු සක්මන් පොඩ්ඩක් හරි කරලයි කියලා දැන් පැයක් පමණ වේලාසනින් නැගිටලා විනාඩි 15ක් විතර සක්මන් කළා පැයක් පමණ භාවනා කරන මේ පරයන්කේ කරනවා ස්වාමීන් වහන්සේ. එහෙමනම් අදහසක් ආවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. එහෙමයි. මම ඒක හොඳ තුලනාත්මකව බලලා සමන්ට භාවනාවට ලේසි සහ ඉක්මනින් ඒ දේ කරන්න පුළුවන් වෙන විදිහ කොහොමද කියලා හඳුනාගන්නේ කොහොමදයි. මගේ රිද්මය ඒ ඒ කාලවලදී වෙනස් වෙන්න පුළුවන් කොහොම නමුත් ඒ වුණාට ස්පස්යක් හැටියට මේක කරන්න ලේසි විදිහක් තියනවද කියන එක හඳුනා තියනවද කියලා හඳුනා ගන්න එක බොහොම හොඳයි. ඒත් එක්කම ওই දේවල් අර නැවත නැවත මෙනෙහි කරන එක මම හිතනවා අනිවාර්යමයි කියලා. ඒකේ වැදගත්ම කාරණේ වෙන්නේ ඒ එකකින් එකක් එකකින් එකකට සම්බන්ධතාවයක් තියෙනවා මේකේ. බලන්න සූත්‍රය දැන් අද කියපු දේශනාවදීත් මම කියන්න උත්සාහ කළේ ඒකයි. බුදුහාමුදුරු කියන්නේ න චේතනාය කරණීයං ඒසෝ ධම්මාති. මේක චේතනාත්මක කරන්න ඕන එකක් නෙවෙයි ඒක ධර්මතාවයක්. සති සම්බොජ්ජංගේ තියෙන කෙනා ධම්මවිචය ඇති වෙනවා. එතකොට මේ දෙකේ සම්බන්ධතාවයක් තියෙනවා. මේ අතර සම්බන්ධතාවයක් තියෙනවා අපිට නොපේ නොතේරෙච්චි වුණාට නොපෙනුණාට. අන්න එතනයි අපි අල්ල ගන්න ඕන. මේ මේ එකකින් අනිත් එකට කොහොමද යන්නේ? එකකින් අනිත් එකට තියෙන සම්බන්ධතාවය කොහොමද වෙන්නේ කියලා. ඒක ඉතින් අලුතෙන් හදන්න හෝ ක්‍රියාත්මක කරන්න හෝ හිතන්න කරන්න දෙයක් නෙවෙයි. තවදුරටත් සතිමත් වෙනකොට වෙනකොට මේ දේවල් වලට එන්න ලීසි උනේ කොහොමද කියන්නේ කහු වෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියට ඔබතුමිය අද කියන අංශ සක්මන් කරලා පරයන්කට එන ලීසි කියලා. ඒකෙදි පස්සද්ධි ගුණය හදාගන්න ගොඩක් රුකුලක් තියෙනවා. ලොකු පාරක් හැදෙනවා වගේ ආන් ඒ වගේ කාරණාවක් වෙන්න පුළුවන්. ඉතින් අම තවදුරටත් අපි පුහුණුව කරගෙන යමු. පුහුණු කරගෙන යමු. වගේම ඔය ඔය ලබාගත් අත්දැකීමට සමාන හෝ කිට්ටුවෙන් යන විදිහේ හෝ ඔය ධර්මතාවය තියෙන. එහෙම නැත්නම් ඔය පැටර්න් එක කියන්නකෝ. ඒ විදිහේ තියෙන මොකක් හරි දෙයක් සාමාන්‍ය ජීවිතයේදී ඇති වෙනවද කියලා බලන්න දැන් මේ වෙනකොට උදාහරණයක් හැටියට කියන්නකෝ දැන් භාවනාව තුළදී කය සැහැල්ලුව තිබුණා යම් වෙලාවකදී හිස දැනුණා ඊට පස්සේ ඒකම එතන මෘදුයි සැහැල්ලුයි ඊට පස්සේ කකුල හරි පපුව හරි දැනුණා ඒකත් මෘදුයි සැහැල්ලුයි අන්න ඒ වගේ අන්න එහෙම හෝ මම උදාහරණයක් හැටියට කියන්නේ ඒ වගේ බලන්න සාමාන්‍ය ජීවිතයේදී ජීවිතයේදී පවත් සිහිය පවත්වන්න පුළුවන්ද කියලා ශරීරයේ තියෙන කොහේදී හරි නමුත් ඒ විදියක් කාටවත් කලදරේකුත් නැතුව වගේම කාටවත් දැනෙන තේරෙන්න කියන්නේ නැතු විශේෂයක් වගේ දෙයක් එහෙමත් නොවි දිනු කරගන්න පුළුවන් වේද කොහොමද කියලා බලන්න. එහෙම වුණාම එතන ලොකු නිදහසක් තියෙවි අර වෙන කොහේවත් නොතිබ්බ තරම්. මම විශ්වාස කරනවා මේ වගේ දෙයක් ඇති කරගන්න පුළුවන් වේවි කියලා. ස්වාමීන් අවසරයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ කියන්නේ වෙන කටයුතු කරන වෙලාවෙත් ඒ වගේ සැහැල්ලුවක් අත්දකින්න පුළුවන්ද කියන එකද බලන්න ඕන ස්වාමීන් නෑ මම උදාහරණයක් ඇටියට කිව්වාම අම බලන්න මේ වගේ වෙලාවල් වලදී තවදුරටත් 100න් ඉන්න 100න්ම ඉන්න එතකොට අර ධර්මතාවයේ හැටියට ඒ 100න් ඉන්න තරමින් අපිව ඊළඟ තැනට පමුණුවා අපි තථා තථා විහෙරන්තං තථා උපනිස්සති ඒ 100 අපි දිනු වෙන දිනු කරගන්න තරමින් අපිව ඊළඟට සතිමත් වෙන්න තවත් එකකට හිත ගන්න පුළුවන් ඒක අන්න ඒ වගේ ස්වභාවයකට යන්න පුළුවන් එතකොට අපිට සිහිය දියුණු කරන්න එක්තරා විදිහකම විතරක් අර අරමුණු කීපයක් ඕන කියන තැනෙන් අපි නිදහස් වෙන බවක් පේන්න ගනීවි හෝ තේරෙන්න ගනීවි. අපිට ගොඩාක් ගොඩාක් අරමුණු හෝ ගොඩාක් ගොඩාක් කමටහන් හැම දෙයක්ම ගොඩාක් ගොඩාක් දේවල් කමටහන් බවට පරිවර්තනය කරගන්න පුළුවන් තත්යකට අපේ හිතපත් වෙන්නත් පුළුවන්. හිතක් බලන්න ඕන ආන් ඒ තරමක් වෙනවද කියලා. ඒකයි මම කියන්නේ පුළුවන් තරම් සිහියම දියුණු කරගන්න. අනේ එතකොට අර අර ඒ ඒ දේවල් වලදී ඒ ඒ තැන්වල අර මුදු සහැල්ලු විදිහට සිහිය පවත්වාගෙන හිටියා වගේ සාමාන්‍ය ජීවිතයේ තුලත් කරුණු කාරණාවලදී ඒ මුදු සහැල්ලුකම් එකම සිහිය පවතින්න පුළුවනි. ඒ වගේ තත් ඇති වෙන්න පුළුවනි. එහෙම එකක් වුණොත් ඒ වගේ දේවල් හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. හැබැයි මේක කරන්න අමාරුයි යම් එකපාරක් දෙකක් වුණා වූ කියලා. නියත නැවත නිතර නිතර පුරුදු කරන්න බලන්න. බුදුහාමුදුරන්ගේ දේශනාව තියෙන යානයක් හැටියට කරන්න වත්තක් හැටියට පුරුදු කරන්න අන්න ඒ වගේ ඒ වගේ ගොඩක් ගොඩක් හොඳයි නේද දැයි ස්වාමීන් වහන්සේ ගොඩාක් පින් සිද්ධ වෙනවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ලබන්න. මාසේ කාන්ත කමඨම් පාත්තාව එහෙම ඉතිපත් කරන්නම් මගේ අද කමඨම් වார்த்தාව ඉදිරිපත් කරන්නේ මම පහුගිය කාලේ භාවනා කළා අද පෙරවරු පහට භාවනාවට වාඩි වෙන්නේ සිත හුස්මේ රඳවා ගැනීමටත් ඉදිරියේදී හැඟෙන දැනෙන දේ ගැන සිහියෙන් සිටීමටත් ඊටාගත්තෙමි හුස්ම ඉහළ පහළ යන ස්වභාවය නාසය ආශ්‍රිතව අත්දැකෙමි වාර ගණනකට පසුව මාහට මේ අන්තර්ජාලයේ දුටු දෙයක් සිහිපත් වන්නට පටන් ගැනීම. එය ප්‍රමක හාස්‍ය ජනක දෙයක් වූ බැවින් මේ මේ වහම මගේ හිතට මේ අරමුණක් පැමිණෙන බව දැනුනි. මේ කුමක්ද කියලා හිතුනි. මේක ඒ අවස්ථාවේ මට සිතුණා මෝහ සාගත සිතුවිල්ලක් බව. ඉතින් මෝහය පෙරදරි කර පෙරදරි කරගත් විට අනිකුත් අකුසල් සිතුවිලිද ගලා බැවින් එසේ විය හැකි බව සිටුවෙමි. ඒ අවස්ථාවේදීම ඒ විට මේ එවන් පැමිණි සිතුවිලි සෙමින් සෙමින් පහව යන බව දැනුණා. ඒ ඒ එතකොට මට යම් සතුටකුත් ඇති වුණා. මම මේ ආකාරයට හිතීම නිසා ඒ ගලාගෙන ඇවිල්ලා දිගට යන්න පුළුවන් සිතුවිලි පහව ගියා කියලා. එතකොට ඒ වෙලාවේ නැවතත් මට යොමු කරගන්න පුළුවන් වුණා සිත. එතකොට ඒ විදිහට හුස්මේ නැවතත් මං දකිමින් ඉන්නකොට හුස්ම ඉහළ පහළ යන ස්වභාවය නැවතත් ඒ වගේම තත්ත්වයක් ඇති වුණා. එම අවස්ථාවේ මට සිහියට නැගුණේ මගේ යම් ඥාතියෙක් විසින් කරන ලද තවත් ඥාතියෙකුට කරන ලද කුරුළු සහගත දෙයක්. ඉතින් ඒක මට සිහියට ඒ වෙලාවෙම ආවා. ඒ ගැන මතක් වන විට මට හිතුණා දැන් දේශසිතක් තමයි මේකෙන් මට ඇති වෙලා දිගට යන්න පුළුවන් කියන බව දැන් මට තේරුණා. ඒ නිසා මම ඒ වෙලාවේ හිතුවා දැන් දේශසහගත හිතක් මට ආවොත් මේකත් දිගට දිගට යන්න පුළුවන් දෙයක් කියන එක. එහෙම හිතනකොට ඒ සිතිවිල්ලත් පහ වෙලා ගියා. දිගට ආවේ නැහැ. මේ ආකාරයට ඉදිරියට එන හිතුවිලි වලදී මම ඒ ස්වභාවයේදී හැම විටම අර වගේ සිත යොමු කළා. මේ එන්නේ මෝහයක් මේ යම් තරහාවක් එන්න පුළුවන් මේකෙන්. ඒ වගේ ඒ ඒ හැම හිතන සෑම අවස්ථාවකම අර හුස්මට ඊළඟට අපහසුකකින් තොරව යන්න පුළුවන් වුණා. දැන් මේ අවස්ථා දුකේ මම තේරුම් ගත්තා හුස්මට යන අවස්ථාවල හුස්මට ගිහින් හුස්ම දැනෙන අවස්ථාව. ඒ හිතේ බරක් නැති බොහොම සැහැල්ලුයි. නමුත් අර කල්පනාවක් එන අවස්ථාවේ මේක හිතුවත් මේක මේ කල්පනාවක් හොඳ නැති එකක් හරි නිකන් ඒ වගේ ද්වේෂාගත වෙන්න පුළුවන් ආදී වශයෙන් හිතනකොට ඒකත් හිතේ ඒ වෙලාව බරගතිය මේ දැනෙන්න පටන් ගත්තා. සැහැල්ලු බව ඒ අවස්ථාව ඉවර වෙලා හුස්මට යන අවස්ථාවේදී ඒක නිකන් ශරීරයටත් දැනෙනවා හිතටත් දැනෙනවා ඒ වගේ යම් දැනීමක් තමයි ඇති වෙන්නේ අවස්ථා දෙක අතර. එතකොට එහෙම ඒ ඒ විදිහට භාවනාවේ තවදුරටත් ඉන්නකොට මේ එන ඊළඟට එන සිතුවිලි බොහොම වේගවත්වම ආවා. එන්නේ මට එතකොට හඳුනා ගන්න එහෙම විශ්ලේෂණය කරන්න මේක ද්වේෂයක්ද මෝහයක්ද ඒ වගේවත් බෑ. එකක් ඉවර වෙනකොට එකක් එන්න පටන් ගත්තා. ඒ වුණත් හැබැයි ඒ සිතුවිලි දිගට දිගට ආවත් මම එතනදී විශ්ලේෂණය කරන්න නොගිහින් කමක් නැහැ කරදරයකින් තොරව මේක එනවා යනවා නේද කියලා එහෙම හිතුවා. එතකොට බොහෝ වෙලාවක් හිතවිලිත් එනවා ඒක නැතුවත් යනවා ආයෙත් එකක් එනවා නැතු යනවා වේගෙන් එනවා නැතු යනවා ඒක මම බරක් කරගත්තේ නැතුව බොහෝ වෙලාවක් වෙනවා කියලා. එහෙම ඉන්නකොට මට ඊළඟට දැනුණා කකුලේ මං ඉඳගෙන හිටපු ආසනයක මේ තද වෙලා තියෙන කකුලේ ප්‍රදේශයේ වේදනාවක් හටගත්තා. තදට. ඒත ඒ අවස්ථාවේ මං හිතුවා දැන් මම මේක ඉවසාගෙන හිටියොත් මේක වේදනානුපස්සනාවක් වෙනවනේ. ඒ හින්දා මේක මං ඉවසන්න ඕන මේ වේදනාව කියලා. එතකොට ඒ අවස්ථාවේ වේදනාවක් තියෙනවා. නමුත් වේදනාව කියලත් මට හිත දැනෙනවා. එතකොට මන් තුල ඇති වුණා මේ ඒ වේදනාව පිළිබඳ මන් මන් තුල තියෙන අකමැත්ත නැති වෙලා ගියා. වෙනදට මං ඒකට අකමැති හින්දා වෙනස් වෙනවා. අත පය දෙක අරිනවා, නවනවා, එහෙම කරනවා. දැන් මට වේදනාවක් දැනෙනවා. නමුත් මං අර හිතන්නේ මේක උසස් දෙයක් මම මේ වේදනානුපස්සනාවනේ වඩන්නේ කියලා. එතකොට මට ඒකේ අකමැත්ත නැති වෙලා ගියා. ඒක බලාගෙන ඉන්න. එහෙම ඉන්නකොට ඒ පිළිබඳ එච්චර ලොකු ප්‍රශ්නයක් ආවෙත් නැහැ. සිතුවිලිත් එනවා. ඒකත් ඒ විදිහට බලන බොහොම ඒක බල ප්‍රශ්නයක් නැහැ. අර වේදනාව දැනෙන එකත් කමක් නැහැ කියලා ඉන්නවා. ඒ අතර හුස්මේ වේගය එන්න එන්න නිකන් අඩු වුණා, තුනී වුණා. තුනී වෙලා හුස්ම මට හුඟක් හුස්ම ඉස්සල්ලා දැනුණට වඩා වෙලාවක් හුස්ම දැනෙනවා. ටිකක් දුර දැනෙනවා. එතකොට ඒ අවස්ථාව වෙනකොට යම් يعني කලබල නැති ගතියක් හිත තුල තිබුණා. ඒ විදිහට මං අවසන් වෙලාවේ නිෂ්කලංක බවක තමයි හිටියේ. නමුත් මගේ වැඩ කටයුතු තියෙන හින්දා මං භවනාව අවසන් කරනකොට පැය පැය විනාඩි 15ක් ගිහිල්ලා මේ අවසන් කරලා මං ආවර්ජනය කළා. ඒ මොහොතේම වහන්සේට දෙවියන්ට එහෙම පින් දුන්නා. ඒත් ඒ එහෙම දීලා ඉවර වුණාට පස්සෙත් මට දැනුණා මේ තව දුරටත් මට ඕනනම් භාවනාවේ ඉන්න පුළුවන් කියලා. නිකන් ආසාවක් තිබුණා. එහෙම ඉන්න කරදරයක් නැතුව ඉන්න පුළුවන් කියලා. නමුත් ඒක නැවතුවා. ඉතින් වහන්සේටත් මම ඉක්මම්ම සුවය ප්‍රාර්ථනා කරනවා. වහන්සේට පින්. ඔය සිටුවිලිත් එක්ක තියෙන ඒ කාරණේ ගැන පොඩ්ඩක් කිව්වොත් අර මුලින් ඔබතුමී කිව්වා සිටුවිලි එනකොට ඒක හඳුනා ගන්න පුළුවන් වුණා. එහෙමයි. ඒක ගැන තේරුම් ගන්න වෙනම විශ්ලේෂණය කර ගන්න පුළුවන් වුණා කියලා ඒක රාගසිතක්ද මෝහසිතක්ද දේහසිතක්ද කියන ආකාරයට බෙදන්න පවා පුළුවන්කමක් නමුත් එන්න එන්න එන්න එන්න ඒ ස්වභාවය වැඩි වුණා. එක පැත්තකින් හිතේ ස්වභාවය තුමු තමයි. අනිත් එක තමයි අපිම තමයි අතරම කියනවා නම් ඒ විදිහට සිසිවිලි එන්න හිතට තොර ඇරලා දෙන්න. ඒක යෝග තියෙන ගැටි. ඕක ඉගෙන ගන්න වෙන්නේ ওই විදිහටම තමයි. නමුත් ඔහුගේ ගැටෙත් ඒකම තමයි. ඒකයි අර විසඳුම හොයන එක තවත් ප්‍රශ්නෙකට මුලක් කියලා මොකන්ද කිව්වේ. එහෙමයි ස්වාමීනි. සතිපට්ඨානයට ආශ්‍රය කරගත්තොත් අම අරගෙන බලන්න සතිපට්ඨාන සූත්‍රයේ හැම තැනකදීම තියෙන්නේ එව්වා පජානාති හරි සික්කති හරි ওই කියන දේවල්. සූත්‍රයේ තුල කොහේකවත් උන්වහන්සේ අපිට විසඳුමක් වෙන එකක් හඳුන්වලා දෙන්නේ නැහැ අලුත් දෙයක්. ප්‍රශ්නයක් තියෙන විදියක් එන්නනවා. ඒක ඒ විදිහට. ඉතින් අපි භාවනාව තුළින් කොහොම නමුත් බුදුරජාණන් වහන්සේ ඒ කියන රහතන් වහන්සේ නමක් අත්දකින්න විදිහේ සතියක් අත්දකින්න ඒට ස්පර්ශ කරන්න අපිට ගොඩක් කාලයක් යනවා කොහොම නමුත් ඒ යන කාලය තුල අපේ පරීක්ෂණයේ ASCII ඔය කියන දේවල් ලොකුම වැදගත් වෙනවා. හැබැයි ඒව සටහන් කරන එක අනිවාර්ය වෙනවා. ඒ වුණාම තමයි අපිට මතක තියෙන්නේ අපි මේ ගමනේදී මෙන්න මේ මේ මේ මේ මේ මේ අන්දි සහ මන්සන්දි අහු කරලා තියෙනවා කියලා. මේ මේ මේ දින පාරවල් වලින් හැදලා තියෙනවා කියලා. ඉතින් එහෙම ඉදිරියට කරගෙන යනකොට එක්තරා විදිහකට භාවනාව තුළදී හිතට අසතිලක් වුණා වෙන්න පුළුවන් එයාට මහන්සි වෙන්න පුළුවන් අත්තට අනිත් එක තමයි මම දකිනවා අපේ අර මූලිකම අරමුණ වෙන ආනාපාන සතියම බලන්න කියන ඒ දේ අපිට සමහර විටක සමහර විටකදී අපිට කරදර කරන්නත් පුළුවන්. ඉතින් ඒක හන්දා හොඳම දේ තියෙන්නේ අපි අර මේ කර ඉස්සලා කිව්වා වගේ අර සුවක්කාත ධමයක් ඉන්න බුදුරජාණන් වහන්සේගේම ධමර සුවක්කාතේ ඉඳලා උන්වහන්සේ කියලා දෙන හැටියට අර 100ට ප්‍රධාන තැන දීලා අපි ඉන්න ඉගෙන ගනිමු. නමුත් ඒ යන මාර්ගය තමයි ඔය යන්නේ. අපිට එකපාරටම 100ට එන්න බෑ අතරම කියනවා නම් අපි හරිම අසරණයි යතේ. මේකට එන පාර තුල අපි ගාව තියෙන සංගතක මොනවද ඒකට එන්න බැරි හේතු මොනවද කියන එක අපිටම පේන්න පටන් ගන්න. ඒවා පේන්න පේන්න පේන්න පේන්න දකින්න දකින්න තමයි ඒවා නිදහස් වෙලා යන්නේ. ඉතින් ඔය යන විදිය හොඳයි අපි තවදුරටත් ඔය විදිහට පුහුණු කරගෙන යන්න. වගේම විශේෂම වැදගත්කම තියෙන්නේ ඒවා සටහන් කරන එක. ඒවා නොරදවාම හැම හැම දෙයක්ම වගේම මනාකොට සටහන් කරගන්න බලන්න හිත එහෙට මෙහෙට දානම් පුළුවන් තරම් මෙනෙහි කරන්න බලන්න මෙනෙහි කරලා ටික සටහනක් දාගෙන ඊළඟ දවසේදී අම ඒක බලන්න භාවනාවට යන්න කලින් ඊළඟ කියන ඒ ටික හොඳට බලන්න බල්ල භාවනාවට වාඩි හොඳයි ඒක ඒක ලොකු පාඩමක් ඒක ලොකු කමටහන කමටහන් සුද්ධ කිරීමක් වේවි කියලා මම විශ්වාස කරනවා. ඒත් එක්ක සාමාන්‍ය ජීවිතයටත් පුළුවන් තරම් සිහිය දියුණු කිරීම කියන එක භාවිතා කරගන්න බලන්න. වගේම Tamanටම තේරෙවි භාග වෙලාවට තමන් මේකට මේකේ තියෙන ප්‍රශ්නයක් විසඳන්න තමන් අර ආධාරූප එකක් හරි පොතක දැනුමක් හරි දාගෙනත් තියෙන විත්‍යක් භාවනාව තුළදිත් අහු වෙන්න පුළුවන් බාහිර වෙලාවට. ඒ කියන්නේ ස්වාභාවික විදිහට ගලාගෙන යන බවක් තියෙනවා. අපි දකිනවා ඒ වුණාට ඒක ගලාගෙන ගිහිල්ලා ඒක ඉවරයක් වෙනකන් අපිට ඉන්න අකමැත්තෙන් අපි අර විගහට ඒක විසඳන්න හදනවා. මට තේරෙනවා මේ දවස්වල අර පිළිපේ වැඩ කරන ඉන්න මේ දැන් පොඩි ටිකක් තියෙනවනම් වතුර වැඩි නම් ව්‍යංජන එක. මේ වතුර ටික තැම්බෙන්නත් ඕනේ ඒකේ තියෙනවා. ඉතින් පරිප්පු කියන්නකො. ඒක තැම්බෙන්නත් ඕන. වතුරක් තියෙනවා වැඩිපුර. දැන් වතුර ටික අයින් වෙන්නත් ඕන. මං වැඩිපුර ගින්දර දැම්මහම මොකද වෙන්නේ? එක පාරම ගාලා අර අර ගින්දර වැඩි වෙනවා. ඊළඟට අර වතුර ටික විඝාට යනවා. එතකොට එක පැත්තක තියෙනවා පරිප්පැට තවත් පැත්තේ තියෙනවා පරිප්පු හොඳට ඉදලා. ඒක දැනක ඒ වගේ හොඳයි මිස්කුලුත් තියෙනවා තවත් දැනක මොකක්ද ආන් ඒ විදිහට වෙන්න පුළුවන් අර බාහිරින් කරන ඒ මේකත් එක්ක හේතු අර මගේ හදිස්සිය වගේ දෙයක්. භවනා විදිහට උට ඒ විදිහටම ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මේකෙන්ද අර ඒක ස්වාභාවික විදිහට ගත වෙලා එන රිද්මය අපි හඳුනා ගන්න බලමු. ඒකට ඇත්තටම පොතේ පතෙන් ඕක කියලා දෙන්න බෑ අවංක කියනවා. වෙන කෙනෙක් කියලා හරියන්නේ නැහැ. ඒක අපිම කරලම කරලම කරලම ඉගෙනගෙන බලන්න ඕන. එතකොට තමයි අපිට තේරෙන්නේ ආ මෙන්න මෙතන නම් මෙහෙම එකක් තියෙනවා කියලා. ඒක අල්ලගන්නේ කොහොමද? ඔය කියන කමටහන් වර්තා. අන් ඒකෙන්ද නැවත නැවත භාවනාව කරන්න කරගෙන යන ටික ඔහොම කරගෙන යන සිහි දියුණු කරන වගේ මේක සටහන් කරන්න අනිවාර්යයෙන්ම මේ සටහන ඊළඟ දවසේ භාවනාවට කලින් කියවන්න. බොහොම සතුටුයි අයිතර සමයි. තේරුම් සනයි ස්වාමීන් වහන්සේට බොහෝ පිං. අවසරයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි ඔබ වහන්සේට මගේ කමඨහන් වාර්තාව ඉදිරිපත් කරනවා. උදේ බුද්ධ වන්දනාව කරන අවස්ථාව මේ අවස්ථාවේදී අවට පරිසරයේ තරමක් ශබ්ද කලබලකාරී ශබ්ද නිසා වැඩිපුර ශබ්ද නගා බුද්ධ වන්දනාව කළෙමි. මෙතේ බුද්ධ වන්දනාවෙන් අනතුරුව පෙරුවන් සමා කරගෙන වාඩි වී සිටින ඉරියව්වට සිත යොමු කළෙමි. ටික වේලාවකින් හුස්ම ඉහළ පහළ යන හැටි දැනෙන්න විය. අවටින් ඇසුණු ශබ්දවලට හිත යොමු කළෙමි. ඒවා ටික වේලාවලින් ටික වේලාවක් ඒවා තුල ජීවත් වීමෙන් පසු ඒ සිතුවිලි සිතෙන් බැහැර වෙන බව හැඟෙන්න විය. මෙසේ ටික වේලාවකින් හුස්ම දෙසට බලාගෙන සිටින විට වාඩි වී සිටින ඉරියව්වෙහි කකුලට වේදනාවක් දැනිනි. ඒ සමග ඒ වේදනාව දෙස බලාගෙන ඉන්නා විට ඒ වේදනාව ඊටම අමාරු ලෙස දැනෙන ස්වභාවයකට පත්විය. එසේ ටික වේලාවකින් ඒ විසිරී යන බවක් දැනෙන්න විය. ඒ ඉරියව්ව මදක් වෙනස් කිරීමට සිද්ධ නිසා ඉරියව්ව වෙනස් කළෙමි. නැවත කය දෙස බලා සිටින විට ආශ්වාසය ප්‍රශ්වාසය දැනෙන්නේ වී. ඒ දෙස ගැඹුරින් බැලීමට අදහසක් පහළ වුණේ. ඇති අදහසක් ඇති වුණු නිසා එසේ ගැඹුරින් එසේ බලා සිටින විට කය ටික ටික සැහැල්ලු වී නොදෙනී යන බවක් හැඟුණි. මුළු ශරීරයේම ටිකෙන් ටික උණුසුම් වන බවක් එසේම ආශ්වාසයේ ප්‍රශ්වාසයේ නොදැනී යන බවක් හැඟේ. ආලෝකයක් මත මා වාඩි වී සිටින අයුරුත් මුළු කයම ලිහි ලිහි යන බවක් විසිරෙන බවක් හැඟෙන්න විය. එසේ එක වේලාවක් සිටින විට දවසේ ඊළඟට කළ යුතු දේවල් කෙරෙහි හිතට පහළවන්න විය. ඒ සිතුවිලි දෙසත් බලා හින්නා විට හිතට සිතුවිලි එන බව, ශබ්ද ඇසෙන බව, ස්පර්ශ වේදනා දැනෙන බව, කයේ වෙනස්කම් දැනෙන බව හිතෙන්න විය. මුළු කයෙහිම ඇති වුණු උණුසුම නැති වී සිහිල් වූ බවක් දැනේ. කයෙහි ඇතැම් තැනක සුළු චලන ස්වභාවයක් ඇති වී නැති වී යයි. ඇතිවන නැතිවන ස්වභාවයක් පවතින බව හැඟේ. කයෙහි ඇත්තේ ඊටාම සැහැල්ලු බවක්. මෙසේ ටික වේලාවක් සිටින විට දීර්ඝ හුස්මක් වැටීම දැනීම නිසා ගැස්සී ගොසින් මාගේ පරියන්කේ වෙනස මාගේ පරියන්කේ වෙනසක් සිදු වෙන ස්වාමිනී ටික වේලාවකින් පරියන්කේ ඉවත් වුනේ. එසේම සයන්නාන්ට එදිනෙදා දවස ගෙවන විට පුළුවන් තරම් සතියෙන් සතියෙන් හිත හසුරුවා ගැනීමට උත්සාහ කිරීම මත හැඟුණු දෙයක් මේ කාලය තුල සයන්වංශ හිතාම වැඩි වැඩ කොටසක් කෙරෙන බව. ඒ ඒ කරන දේ තුල හිත පවත්වාගෙන යාම තුලින් වැඩි වැඩ කොටසක් කෙරෙනවා කාලය ගැන තේරෙන්නේ නැති බවක්. එතකොට වෙහෙස බඩගිනි ඒ වගේ දේවල් නොදැනෙන බවක් ඒ කාලය තුල සයන්හන්ස දැනෙන්න වුණා. ඒක පස්සුව ඒක නිකන් දැඩි වෙහෙසක් වගේ එකකට පස්සේ දැනෙනවා කියලත් කයට හිතේ සැහැල්ලුව තිබ්බට පස්සේ ඒක කයට වෙහෙසක් කියන එකකුත් හැඟුණු වෙලාවල් තිබුණා සයන්හන්ස. ඒ ඔබ වහන්සේගෙන් මේ පිළිබඳව උපදෙස් පතන සයන්වාස ඉදිරියේ කරගෙන කටයුතු භාවනාව වඩා ගැනීම සඳහා කරගෙන යන විදිහ ඇත්තටම හොඳයි. මොකද කමඨාන් වார்த்தාව සකස් කරන හින්දා ඕකේ තියෙන අඩුලුහුඩුතාවයක් හෝ හොඳ බවක්. අදයකට මම දැන් අඩුලුහුඩුකේ මොකක්ද කියන වචනේ කොහොම හරි කර එකක්. එහෙම දෙයක් තියනවද කියන එක ආම අපිටම තමයි Tamanටම තමයි තේරෙන්න ඕන වෙන්නේ වැටහෙන්න ඕන වෙන්නේ. එහෙම වුණාම Tamanම තමයි ඒ කියන දේවල් ටික අහුල ගන්න දක්ෂ වෙන්නේ. මොකර ගාතාවක් තියෙනවා මේ අත්ථං ගන්නාති අනත්තාන රින්ජටි කිය. අර්ථය අරගෙන අනර්ථය බැහැර කරනවා වගේ. අර අපි ඉගෙන ගන්න පටන් ගනේවි භාවනාව තුළදී එක එක දේවල් ක්‍රියාත්මක කරලා එක එක දේවල් විදිහට එක එක විදිහට හැස්සේ වෙලා වැඩ කටයුතු කරන. ඒ ඒ දේවල් වලින් මේකේ තියෙන తాවකාලික ප්‍රයෝජනයක් දීර්ඝ කාලික දීර්ඝ කාලීන ප්‍රයෝජනයක් කියන මේ කාරණාවල ටික අපි තුලනාත්මකව දකින්න ගන්න. ඒකට තේරෙන්න තේරෙන්න තමයි අපි තවදුරටත් බුදුරජාණන් වහන්සේගේ මධ්‍යම වූ ප්‍රතිපදාවට කිට්ටු වෙන්න පටන් ගන්නෙ. වගේම වහන්සේගේ ධහමට කිට්ටු වෙන්න පටන් එකකන් තියෙන්නේ ඇත්තටම අපි දැනගත්ත අපි ඉගෙනගත්ත අපි හිතාගත්ත හෝ තේරුම් ගත්ත ධර්මයක් වෙන්න පුළුවන් කොහොම නමුත් ඒක ඒක අහිංසකයි ඒක හරි නිවැරදි ඒකෙන් හොඳම ක්‍රමයට මට තේරෙන්නේ ඔය කියන කටයුතු ටික ඔය කියන විදිහට තවදුරටත් කරගෙන යාමු කියන එකයි එතකොට අපිටම නැවත නැවතත් ඔය කමඨාන් වාර්තාවල් ඒ වගේ තියෙන ඒ ඒ යහපත් වූ කාරණා ටික තේරෙන්න පේන්න ගනී. ඒ එහෙම කොම්පටන් වටාවකදී ඔයතුම ඒ වගේ තියෙන ඒ ලක්ෂණ ගැන කතා බහ කරන්න ඉබේ එහෙම එකක් වුණා. එතකොට මම මෙහෙට වල ඉන්න මෙහෙම තිබා මෙහෙම මෙහෙම ඒක නෙවෙයි මෙහෙම වෙන්න ඕන වගේ අන්න ඒ වගේ අර තුලනාත්මක තැනකට එන්නත් පුළුවන්. එතකොට ඒකින්ද මම දැක්කේ කියන්නේ නැහැ වගේ වැරද්දක් වගේ කාරණාවක්. වාදී ඔද සිද්ධ වෙන සත්‍ය කාරණා හින්දා ওই සිදුවෙන විදිහ නිවැරදි. ඉතින් අර යම් කිසි අර කකුල හිරවිලක් එක් භාවනාවෙන් ආපහු අයින් වෙනවා වගේ හිතුවා කියලා කිව්වා. සමහර විට අර සිතුවිල්ල මෙනෙහි කරන ඒ දෙයට ඊහන්දා ඒක ඒක හඳුනා ගන්න. කැපෙන දේම තේරුම් ගන්න අන්න ඒ වගේ දේවල් කරන්න උත්සුක වෙච්ච හින්දා ආපහු තමන්ගේ සිහිය සිතුවිල්ලෙන් ශරීරයට පතිත වීම ඇත්තටම ඒක ඒක ලොකු පරිවර්තනයක් වගේ වෙන්න පුළුවන්. ඒක හරියට ආස්‍යානාවක් වතුරේ ගොඩ බස්සනවා වගේ. එහෙම නැත්නම් ගොඩ බිමේ ගොඩ බස්සනවා වගේ වැඩක්. මොකද ආස්‍යානාව ඉන්නේ ඉන්නේ කුලගේ. එයා ඇවිල්ලා පොළොවට දානකොට ඔයත් ආස්‍යානාවල ගිහිල්ලා තියෙන අන්ත දන්නවා ඇති. ඒක ලොකු ලොකු ලොකු ලොකු තියෙනවා. කැනගීමක් වගේ තියෙනවා. ලොකුට දැනෙනවා ඒක. අක්ෂ ඩ්‍රයිවර්ලා නම් ඉන්නවා ඒක හරියට කරගන්නවා. නමුත් සමහර කාට ඔක ලොකුට දැනෙනවා. වතුරකට එහෙම වැටෙනවා නම් ඒක එහෙමයි. ඒක හරියට අපි උඩ ගිහින් බිම බිමට පනිනවා නම් බිමට වැටෙනවා නම් ඒක අපිට ලොකුවට දැනෙනවා. ආ මේ වගේ වෙනසක් තියෙන ඕන භවනාව තුළදී. මොකද ඔය ඉන්නේ ලෝක දෙකක, ස්ථාන දෙකක, ස්තර දෙකක, අවකාශ දෙකක වගේ. ඉතින් ඒක හන්දා අර අපි සතිපට්ඨානය තුළට එනකොට අර අනික් දේවල් වලින් නිදහස් වෙලා ඒක ඇත්තටම ලොකු පරිවර්තනයක් වෙනවා තමයි ඒක අපිව හොල්ලන්න හේතු වෙනවා. ඇත්ත ඒක තමයි. නැත්නම් අපි අපි හිතනවා අපි සතිපට්ඨානය තුල තමයි ඉන්නේ කියලා. නමුත් අපි ඉන්නේ අර කල්පනාව තුලන්නේ. ඒක අපේ අහිංසකකම. නමුත් ඒක කියලම බෑ. ඒක අපිම අර යෝගාවචරයම ස්පර්ශ කළ යුතු වෙනවා. එයාම ඒක අල්ල ගන්න ඕන වෙනවා. මම අද සමස්ත වටාන් වටාවල් වල ඒ ටික දක්වනවා. ඒ තේන විදිහ කොහොම නමුත් ඒක අපිම දැක ගන්න ඕන වෙනවා. මේක කරලම නැවත නැවත නැවත නිතර නිතර නිතර නිතර වඩලම මේක මේ කියන අවුල තියෙනවා කියන එක අපිම තේරුම් ගත යුතුයි. මම හිතනවා එහෙම දෙනකොට කාර්යයක් ඊළඟට ඔබතුමී තව මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවා. ඔව් ඒක ගැන සමහර විටක ඔව් අපි මේ වැඩට අවධානය යොමු වුණාට පස්සේ ඒ ඒ ඒ කෝස්සේම සිහිය යන්න පුළුවන්. ඊට පස්සේ අවසානයේ කොහොම නමුත් ඕනම දෙයකට අපි අර තියෙනවා අපි ගාව ශාත් වෙනකම් තියෙන ලක්ෂණයක් තමයි ඔය පටික සම්ප්‍රයුක්තය සහ ආදිවචන සම්ප්‍රයුක්තය කියන දෙක. ඔබ අභිධර්මයේ ඔකින් ගොඩක් කතා වෙනවා. ඒ කිසි හෝ නමුත් පටික සම්ප්‍රයුක්තය කියලා කියන්නේ මේ කෝදේ තරහ නෙවෙයි. ඕනම දෙයකට තියෙන ප්‍රතික්ෂේප වීම වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ ඒ ඒ වගේ එකත් එක්කම අපි මේ කරපු එක ගැන හිත අභ්‍යන්තරයෙන්ම ඒකට යම්කිසි විදිහක බලපෑමක් හරි චෝදනාවක් වගේ එහෙම දෙයක් එන්න පුළුවන්. ඒක ස්වාභාවික. ඒක සාමාන්‍ය. එතකොට අපේ සිහිය කියන එක දිනු වුණා නම් සිහිය කියන එක පොඩක් දිනු කරලා තිබුණා නම් අපිට මේක තුළ තියෙන සමබරතාවයන් ටික හඳුනා ගන්න පුළුවන්. යරිජෝච තුලංග පංගය වර්මාදාය පණ්ඩිතෝ කියන්නේ අර නුවණැත්තා සමබරතාවය පවත්වා ගන්න දක්ෂ වෙනවා. ඒතකොට අපි මේ සමබරතාවය කොයිතරම් දුරට පවත්විය යුතුද කියන එක ගැන තීරණ ගන්න. ඒක හරියට අර පරයන්කේ වඩන කෙනෙක් ඒහා සමානව හෝ ඊට කිට්ටු කාලයක් සක්මනට කාලය යොදවනවා නම් අන්න එතන තියෙන හොඳ සමබරතාවයක් පැවතීමක්. ඒකක් වෙන එක හොඳයි. වගේම යුතුයි. මෙතන බුදුජානන වහන්සේ ඒකයි අර උත්තර ඉරියව්වක්ම දේශනා කරලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ එකක් භාවිතා කරන එක හොඳයි කියන ඒක හරියම නැත්තම් ඒක තමයි මේ කියන සිද්ධිය මේ කියන රටාව කියන එක තවදුරටත් තුමු කරගෙන යමු සාමාන්‍ය ජීවිතේදී කොහොම නමුත් අර සිහිය සිහිය හින්දා අපේ දේවල් ටික දේශි වෙනවා වගේම අර සම්පජඤ්ඤේ හින්දා ඒ දේවල් කරන්න ඕන ප්‍රමාණයන් සීමාවන් මොකක්ද කියලා අපිට තේරුම් කරගන්න. එහෙම නැතිනම් අර සිහිය විතරක් තියෙනකොට ඔය ප්‍රසිද්ධ කතාවකුත් තියෙනවා. එයා නමරු කියපු. එයා නමරු නෙවෙයි අතන සුචිත්තු. දැන් සුචිත්තු කිව්වා මේ චිත්තස්තොල මේ එක්කෙනෙක් සිහිය දිනු කරනවා. සිහිය දිනු කරලා සිහිය විතරයි. සිහිය විතරයි එයාට හිතෙනවා දැන් මම තේ බොන්න ඕන කියලා. එයා බොහෝම වමනාවෙන් භවනා ආසනෙ නැගිටිනවා. නැගිටලා දැන් ඔන්න අඩිය තියාගෙන තියාගෙන තියාගෙන තියාගෙන යනවා කුසියට. කුසිය තියෙනවා අර වතුර උණු කරලා වැක්කිරෙන එකක්. එයා ඒක ගාවට යනවා. දැන් අත තියෙනවා ඉස්සරහට මෙයා. දැන් මම තේ බොන්න යන්නේ කියලා. අත තියලා ඒකේ ස්විච් එක ඔන් කරනවා උණු වතුර එන්න කියලා. අතට තමයි උණු වතුර ටික වැටෙන්නේ. අන්න ඒ වගේ. ඔව් එතකොට අර 100 දිනනවා අපිට සම්පූර්ණ නැතුව. කොහොම නමුත් කොහොම නමුත් අපි කාලයක් යනකොට තමයි අපිට පුළුවන්කම් වෙන්නේ මේ දේවල් වල තියෙන මේ දේවල් වල තියෙන සමබරතාවයන් ටික හඳුනා ගන්න පුළුවන්කම හම්බ වෙන්නේ එතකන් අපි අපි මේක කරගෙන යනවා තාම අපි කෝඩුයි වගේ අදහසක් එන්න පුළුවන් අත් එක්ක භාවනාවට හෝ සතියට විශේෂයෙන්ම ඒකෙන් අපි මේකට පොඩ්ඩු වෙන්න බලමු concentrarse en සර්ණයි සයන්හන්ස අවසරයි ස්වාමීන් වහන්ස ආත්‍රසනයි අවසරයි ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්ස පෙරුවන් සර්ණයි මගේ කමඨහන් වර්තාව පෙරුවන් නැඳලා විනාඩි 10ක් පමණ සක්මන් කරලා ආනාපාන සතිය බලන්න පටන් ගත්තා ආනාපාන සතිය බැලීමට පටන් ගත් මොතේ ඉඳලා විනාඩි 2 3ක් යන විට ශරීරයට සිත ගැනීමට පුළුවන් වුණා එවිට මට දැනෙන්නේ මුළු ශරීරයේම එක රිද්මයකට සිදුවන ගැස්මක්. මේ මෙම ගැස්මත් සමග ශරීරයේ පොඩි සෙලවීමක් වගේ දැනෙනවා. මම ඇත්තටම මට තේරෙන්නේ නැහැ සෙලවෙනවද කියලා. ඒ ඒ වෙලාවේ ඒ වෙලාවේ පිට ශබ්ද පිට ශබ්ද ඇහෙනවා. නමුත් හුස්ම දැනෙන්නේ වගේ. නමුත් සිත පිට යන්නේ නැහැ. මේ ආකාරයට විනාඩි 5ක් විතර ඉන්න විට ගැඹුරු හුස්මක් ඇවිදින් මේ රිද්මේ ස්වාමීන් වහන්සේ කැඩෙනවා. ඉන් ඉන්පසු නැවතත් විනාඩි දෙකක් තුනක් උත්සාහ කරනකොට ආයි අර තත්ත්වෙට යනවා ස්වාමීන් වහන්සේ. මේක දිගටම යනවා. මට හිතෙන්නේ මේක අර ස්වාමීන් වහන්සේ මම හුස්මත් හුස්මත් මට දැනිලා මම ඊළඟ හුස්ම එනකන් මම බලා ඉන්නවනේ. ඒ බලා ඉන්න වෙලාවේ තමයි මේ මේ මේ මේ මේ මේ සෙලවීම නැත්තම් මේ ගැස්සීම මේ පටන් ගන්න එක රිද්මයකට. ඊට පස්සේ හුස්ම දැනෙන්නේ නැතුව ගිහිල්ලා අර රිද්මය අර ගැස්ම දිගටම ස්වාමීන් වහන්සේ පවතින. ඊට පස්සේ මොකක් හරි බාධාවක් ආපුවාම ඒකෝ දිග හුස්මක් ගහිල්ලා නැත්තම් වෙන මොකක් හරි බාධාවක් ආපුවාම තමයි ඒක ස්වාමීන් වහන්සේ කැඩෙන්නේ. එතකොට මට මේක මොකක් හරි ගුරුවරකමක් මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන මුලින් මම ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මයි ඔය කියන හැටියට ඔබතුමාට ආනපානෙ බලන්න පුළුවන්කමක් තියෙනවා අභිලාෂයක් එක්ක. හැබැයි ඊට වඩා ශරීරයට පුළුවන්කම තියෙන්නේ ශරීරය දැනගන්න ඒ ආනාපානයට යනවා ශරීරයට යනවා ආනාපානයට එනවා ශරීරයට යනවා ඒ ඒ කියන સિદ્ધාන්තය ඔබතුමාට ගැස්මක් හැටියට තේරෙනවා වෙන්න පුළුවන් කියලා මම තේරුම් හිතනවා මම හිතනවා එහෙම ස්වාමීන් ඒක හින්දා මගේ යෝජනාව භාවනාව පටන් ගත්ත සැනින්ම කරුණා කරලා ආනාපානය බලනවා කියන එකට යන්න එපා එපා කියන එක මම කියනවා මොකද තථාගතයන් වහන්සේගේ දැන් අද අද පටන් ගත්ත වෙලාවේ ඉඳලා මම මේ කියන එකක් මේකේ ස්වාක්ඛාත වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම. ඒ ධර්ම තුල උගන්වන එකේ අපිට මේ පාඩමේ උගන්වන්නේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එකයි අංකෙට. සිහියට ප්‍රධාන තැනක් දෙන්න කියන එකයි අපිට උගන්වන්නේ. ඊට පස්සේ අපිට කියන දෙන්නේ එයා තේරුම් ගන්නවා කියලා මෙතන හුස්මක් තියෙන විදියක්. නමුත් අපි පටන් ගන්නෙම හුස්මට අවධානය යොමු කරලා. අන්න එතන සම්පිසි විදියකට අර බුදුරජාණන් වහන්සේ කියන ඒ ක්‍රමයෙන් පිටපැනීමක් තියෙනවා කියන එකයි මගේ නම් අදහස. ඒක හින්දා තමයි අපිට මේක කරන්න අමාරු ඒක ඒක ඒකෙන් ඒකෙන් අර ෆෙඩප් වගේ වුණාට පස්සේ ඒකෙන් එපා වුණාට පස්සේ දිග හුස්මක් යන්න පුළුවන් ඒක සාමාන්‍යයි සාධාරණයි අතරම හිතට ඒ තරමටම මේක අප්‍රසන්න වෙන්න පුළුවන් ඊළඟට වෙන්න පුළුවන් නමුත් මූලිකව තාතේ අවස්ථාව දීලා බලන්න ඩිංගිතක් වාඩි වෙලා ඉඳලා මොනවද දැන් තේරෙන්නේ අන්න ඒ කියන තැනට එන්න බලන්න එතකොට සද්ද ඇහි ඈත ඒ වළංගේ වටුට කහගෙන ඉන්න සිතුවිලි දුවයි ආ හිත පිට යනවා හරි හිත පිට යනවා සහ සද්ද ඇහෙනවා ඊට පස්සේ පොඩ්ඩක් බලන්න හිත පිට යන එක සහ සද්ධාහන එක ඒ දෙක අතර දෝලණය වෙන්න පුළුවන් දෙයක්. ඔය අතර ශරීරේ කොහේ හරි තැනක් තේරෙන්න පටන් ගන්නවා. වාඩි වෙලා ඉන්නකක් හරි කමන්නේ කොහේ හරි තැන. ආ ඒකේ තේරුම එහෙනම් දැන් මෙයා අපිට ඉඟි කරන ශරීරයට පොඩ්ඩක් ඉන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට ඒ ටිකට ඒ ටිකට සාදර වෙන්න බලමු. අපි හැම වෙලාවෙම අර හිතන ආනපානයම ප්‍රහාණය කරගන්න ඕන කියන එක තමයි මම හිතන්නේ භාවනාව අපිට ඇත්තම කියනවා නම් නීරස කරන තාක්ම යන්න පුළුවන් වෙන විදිහේ සාධකයක් වෙන්නේ. ඒතු අපේ ප්‍රධාන අත්‍යවශ්‍ය වෙන්නේ මේකම දකින්න ඕන කියලා. නමුත් ඊයේ දවසේදී අපි ආනපානේ භාවනාව කරන්න පටන් ගත්තාම ආස්වාස ප්‍රාස්වාසය දැක වෙන්න පුළුවන්. හැබැයි අද දවසේදී අපිට සිද්ධ වෙච්ච කරුණු කාරණාත් එක්ක අපි මොහොන දුන්න දුක් ගැහැට වගේම හොඳ නරක කියන ඕනම දෙයක් එක්ක ඒකට සාපේක්ෂ වෙනවා අද දවසේ තියෙන මානසික මට්ටම මානසික රටාව. ඒක එතකොට අර ඊයේද ඊයේ දවසට සමාන නොවෙන්න පුළුවන්. එතකොට අර සිහිය දිනු කිරීම කියන ඒ මාතෘකාවේදී තියෙන වාසිය තමයි ඊයේ දවසේදී අපි tempat භාවයෙන් භාවනාවට වාඩි වුණා නම් අද දවසේදීගේ tempat භාවයක් නැතුව භාවනාවට වාඩි වුණා නම් ඒ දෙක අතර තියෙන සංසන්දනාත්මක වෙනස පේන්න පටන්. නමුත් අපිට ආනාපානය කියන එක බලන්න ඕනකම තිබහම ඔය කියන සංසන්දනාත්මක වෙනසක් තියෙන විත්තියවත් අපිට හඳුනා ගන්න හරි බැරි කමක් ආන් ඒකෙන් මගේ යෝජනාව තමයි ඔබතුමාට ආනාපාන තේරෙනවා මම පැහැදිලිව පිළිගන්නවා සසේ ප්‍රාසසේ හොයාගන්න හරි බලෙන් හරි අල්ලගන්නත් පුළුවන් කමක් තියෙනවා එතකොට තමයි අපි 100න් පිටපත් එතකොට තමයි අපි 100න් අයින් ආනාපානේ බලන්ට දැඩි විදිහේ උමනාවක් තියනවා කියන එක 100ට ගත්තනම් එහෙම මම හිතනවා ඒකම ඇති වෙයි කියලා. ඒකින්ද භාවනාවට ගිහිලා නිදහසේ සැරිසරන්න බලන්න පුළුවන් තරම් විවේකීව ඉන්න බලන්න. සරල සාමාන්‍ය විදිහට ඉන්න බලන්න. ආපහු මුලින්ම පටන් ගන්න බලන්න. භාවනා ආරමුණ ආනාපානය නෙවෙයි තාත්තේ සිහිය දිනු කිරීමයි කියන එක ගැන එහෙම තේරුම් ගන්න බලන්න. එහෙම වුණාම අර අපේ අභිලාෂය හඹා යනවා කියන ඒ ඉලක්කයෙන් අපි දුරස් ඒ දුරස් වීමම තමයි මේ ප්‍රශ්නේ විසඳුනේ. අපේ අවිලාෂය කියලා කියන්නේ මමත්වය. උතන තමයි අපේ උමනායපාකම් කියන තණ්හාව මාර්යය ඉන්නේ. එයා අපි කොහොමත් පතර දානව මොනවා හරි දෙයක් ජංජාලයක් පෙන්නලා කියන්නේ. ඒකෙන්ද අර තථාගතයන් වහන්සේ කියලා තියෙන විදිහට මේ වැඩේ හිමීට කරගෙන යන්න බලමු. වැදගත්ම දේ තියෙන්නේ ඊයේ දවසේදී භාවනාව කරපුවාම ඒ ලැබිච්ච අත්දැකීම අද දවසේදී භාවනා කරනකොට තිබිච්ච අත්දැකීම ඒවා ලියලා තියාගන්න එක හොඳයි. හොඳට කියවල බලන්න. පොඩ්ඩක් මතක් කරලා බලන්න වඩාත් හොඳයි. භාවනාවට කලින් මොකද තිබ්බ වටපිටාව කියන එකත් වැදගත් පුළුවන් කියනවා. ඒව පවා මතකේ තියෙනවනම් ඇත්තටම හොඳයි ඒක. එහෙම වුණාම තේරුම් ගන්න පුළුවන්. පිටවල් එක මේ මේ මේ මේ විදිහට තමයි මනස නැත්නම් අපේ මගේ හිත ඒකින් සත්‍යක කරන්න බැරි හදාගන්න බැරි කාරණාවක් නෙවෙයි. ඔක සකස් කරගන්න පුළුවන් දෙයක්. ඕ අපි දැනට බලමු තාත්තේ අර අපේ මූලික අදහස නැත්තම් මූලික අරමුණ කියන දේ සතිය බවට පරිවර්තනය කරගන්න ආනාපානිය අපි ගාවට එනවා. ඇත්තටම කියන්නේ දැන් අපි ආනාපානිය ගාවට යනවනේ. අපි හැරිතර මාළුවෙක් ගාවට යනවා වගේ වැඩක් නෙමෙයි. ඕ ඒකට මාළුව පුළුවන් තරම් අපෙන් ඈත් යනවා. අපි පුළුවන් තරම් ඌ ගාවට යනවා. නමුත් හොඳම දේ තියෙන්නේ අපි එක තැනකට වෙලා ඉපා මාළුව අපි ගාවට එනකම්. එයා අනිවාර්යෙන් අපි ගාවට එනවා ටිකක්. ඉතින් ඒක විකාශ කරගෙන බුදුහාමුදුරුවෝ මේකයි ඒකයි අර පජානාති කියලා කියන්නේ අර සිහියෙන් ඉන්න කෙනාට සෝ සතෝ අසසති ඒ කෙනාට දැනෙනවා ඒ කෙනා දැනගන්නවා ඒ කෙනා ස්පර්ශ කරනවා හුස්මක් තියෙනවා එන එකකුයි යන එකකුයි එක්ක යන එකක් එක්ක එන එක දැනට බාගද අපි භවනාවට වාඩි වෙන්නෙම ආස්වාසිය හරි ප්‍රාස්වාසිය මා අතරමැද තියෙන. ආන් මේ විදිහට වෙන්න පුළුවන්. ඒක හින්ද ඒක පුරුදු කරුප එකක් වෙන්න පුළුවන්. සමහරකට භාවනාවේ ආරම්භයේදී භාවනා ඒ කමටහන පොඩ්ඩක් මාරු කරගන්න එකක් තමයි උදාහරණයක් ඉබිසෝගාතා වගේ පොඩ්ඩක් මෙනේ කරලා චුට පටන් ගන්න පුළුවන්. පරණ පැටර්න් එකක් තියෙන්න පුළුවන් හිතේ සකස් වෙච්ච අරම්ම කෙනෙක් මුලදී කිව්වා වගේ මේ අපි මේ කාලයක් තිස්සේ පුරුදු කරපු එකක්. හිත නිරන්තරයෙන්ම නිකතිම ඒක ගලන්න පුළුවන්. මට පළක ඒ කාලේ මටත් එකක් තිබ්බා මේ භාවනාවේ කරගෙන කරගෙන ගිහලා මම ඉර වෙච්ච තැනක් තිබ්බා මාව ලොකු වෙලා පෙනුණා. එතන හරිම වයන්කාරයි. මුළු ලෝකෙම බොහොම චුටි මම ගොඩාක් ලොකු වෙලා. ඕකට මාව නිකම් වගේ යන්න පුළුවන් බවක් තිබ්බා. ඕක නිකම් මෙන්ටල් ඉමේජ් එකක් තිබ්බා මානසික චිත්‍රයක් වගේ එකක්. හැබැයි ඒක තමයි හරියට බය වුණා. ඒ වුණාම පස්සේ කාලෙකදී භාවනාව මොකක්වත් කරගන්න බැරි වුණා. ওই තැනටම ওই තැනටම ওই තැනටම හිත යන්න පටන්. ඊපස්සේ ඇත්තටම දවකරේ බුදුහාමුදුරන්ගේ ওই කිසිසෝ ගාතාව තමයි. ඉතින් ඒ වගේ අර වෙනස් දෙයක් මෙනෙහි කරලා සිහියට එන්න පුළුවන් නම් අන්න වගේ පාරක් හදාගන්න එක හොඳයි කියලා මම යෝජනා කරනවා. එහෙමයි. හොඳයි. හොඳයි. ස්වාමීන් වහන්සේ බොහොම බොහොම පින් ඔබ වහන්සේට. ආයි හදලස් නැහැ. දැන් එහෙනම් එහෙනම් සියලු දෙනාටම තිරුවන් සරණයි. ශීලවන්තං ගුණවන්තං පුඤ්ඤවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තං ශීලං ශීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලත්තං බුද්ධ පුත්තං නමාමහ ශීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලත්තං බුද්ධ පුත්තං නමාමහ ශීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලත්තං බුද්ධ පුත්තං නමාමහ සාදු සාදු සාදු සාදු සාදු දුසාදු සාමද මම සිල් දනාටම තෙරුවන් සරණයි අපිට අවසරයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි